සක්මන් මළුව. ඔබ දිව යන පීඩාකාරී තරඟකාරී ගමන මඩකට නවතා මොහොතක් අපට කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් නැතිව සැරිසරන ඔබේ අපේ සිත් සමාධිගත කර ගැනීමටයි සංසුන් කර ගැනීමටයි. අදත් පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ ලක්ෂණං රූපං රුප්පණ ලක්ෂණං කියලා කෙටියෙන් තෝරනවා. අරමුණට නැමෙන ලක්ෂණ ඇත්තේ නාමයයි. සීතෝස්නාදීන් වෙනස් වෙන්නේ රූපයයි. ඒ ගැන ඉතින් දිගව විස්තරයක් කළ යුතු තියෙනවා. ඉස්සෙල්ලා රූප කොටස තෝරගනිමු. සත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදුරු උපාදා රූපං ඉදං උච්චති රූපං මහා භූත රූප සතරක් උපාදා රූප 24ක් මේකයි රූපය කියන්නේ. ලෝක යම්තා රූප සංඛ්‍යාත දේවල් ඇතොත් මේ 28ට අයිති. මහා භූත හතර කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඒකට මහා භූත කියන්නේ මහන්ත පාතු භාවත්තේන මහා භූතා. මහත්සේ පහළ වෙනවා. දැන් පොළොව මහත්සේ පහළ වෙනවා නේ. ජලය, සාගරය මහත්සේ පහළ වෙනවා. ගින්න දැන් කල්පාන්ත ගින්නක බැලුව විශාල ගින්නක් මහත්සේ පහළ වෙනවා. සුළඟ ඒත් එහෙමයි. කල්පාන්තයේ පහළ වෙන සුළඟ විශාල සුළං වේගයක්. ඒවා මහත්සේ පහළ වෙන බැවින්ද මහා භූත කියලා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ සතරේ. ඒ වගේම මහා භූත සමාකිවා මහා භූත කියන අමනුෂ්‍යයන්ද අමනුෂ්‍යයන්ද දැන් ওই මිනිසුන් ආවිෂ්ඨ වෙන අමනුෂ්‍යෝ ඒ අමනුෂ්‍යයන් ආවිෂ්ඨ වුණාම මේ මිනිස්යාගේ ඇතුළතද පිටද කියලා දන්නේ නැහැ ඇතුළතද පිටද කියලා හොයන්න බෑ ඒ වගේ මේ සතර මහා භූත රූප සොයන්න ලේසි නෑ එකක එකක් ගිලගෙන තියෙන්නේ පඨවි ඇතුලේ ආපෝ තියෙන ආපෝ ඇතුලේ තේජෝ තියෙන තේජෝ ඇතුලේ වායෝ තියෙන හතර දෙනා ඔනෝන් ගිලගෙන ඉන්නවා. ඇතුළත පිටත කියන්න බෑ ලක්ෂණ අනුව තමයි තෝරාගන්නේ. ඒ වගේම තවත් මහා භූත සමාධි කියලා ඒ වචනේම තෝරනවා යක්ෂණියන් යක්ෂණියන් ඔය කාන්තාර මාර්ගවල ඉස්තර දැනුත් ඇති අපි දන්නේ නැහැ මොන ගිහිලා නැහැ නේ අපට කාන්තාර මාර්ගවල ඒගොල්ලෝ මවා ගන්නවා ගාන්ධර්ව නගර කියලා. ඒ කියන්නේ නැටුම්, ගැයුම්, කෙලිසෙල්ලම්, කෑම බීම තියෙන මහා සම්පත් ඇති නගරවල් මවා ගන්නවා. ඒ පාරවල් වල මිනිස්සු යනකොට ඔයාට ගොඩු නැන් පස්සේ අල්ල ගන්නවා. ඒ වාගේ මේ මහා භූත එකතු වෙලා සවස්තන ආලෝක ධාතු. රවට උන්ගේ වසඟයට ගන්න. ලස්සන ලස්සන ඉතින් රූපම අවාපාන ස්ත්‍රී රූප පුරුෂ රූප කුමරු කුමරියම් අවාපාලා එහෙම පිටින්ම ගිල ගන්නවා. ඒ නිසා මහා භූත යක්ෂණීන්ද සමාන බැවින්ද මහා භූත කියනවා. වංචකත්ත අභූතේන මහා භූත. නැති දෙයකින් රවත් වෙනවා. නැති දෙයකින් රවත් වෙනවා කියන්නේ පඨවි කර්කශ ලක්ෂණයක්. ඔහුගේ කර්කශ ලක්ෂණයව හංග ගන්නවා. ආපෝ වැగిරෙන ලක්ෂණය, තේජෝ සීතෝසුන් ලක්ෂණය, වායෝ සැලෙන පිම්බෙන ලක්ෂණය. ඒව ස්වરૂපයේ හංගගෙන බොහෝම ලස්සන රූපම වාපා. ඒ මවාපානයක අභූතේන වංචේති. නැති දෙයක් වංචා කරන මේක අභ්‍යන්තරේ බහැල බැලුවමකෝ මොනවාක්වත් සුබ දෙයක් නැහැ. ඔක්කොම රැවටිල්ලක්. ඒ රැවටිල්ල ඇති කරේ මේ මහා භූත හතර දෙනා. සා නැති දෙයකින් වංචා කරන බැවින්ද මහා භූත කියනවා. අනික තමයි මහා විකාරතෝ මහා භූතා. මහා විකාරතෝ කියන්නේ කියන්න බැරි තරම් පුදුම වෙනස් වීම ඇති කරනවා. දැන් මේ මහා පෘථිවිය එහෙම පිටින්ම භූමි කම්පා වලින් වෙනස් වෙනවා. ඒ වගේම කල්ප විනාශෙදි ඔක්කොම විනාශ වෙනවා. ඒ වගේම ජලය විනාශ වෙනවා, සුළඟ විනාශ වෙනවා. ගින්න විනාශ වෙනවා. ඔක්කොම මහා විකාරයටපත් වෙනවා. දැන් ওই ගින්නෙන් කල්ප විනාශනවට කියලා කියනවා මේ මුළු දර්ශන කෝටි ලක්ෂයක් සැපල එහෙම පිටින්ම ගිනි අරගෙන දැවෙන්න පටන් ගන්නවා. ඒ වාගේ ඒ මහා විකාරයටපත් වෙන බැවින්ද මහා භූතය. දැන් මේ බාහිර වස්තු ගැන කෙසේ වෙතත් අපේ ශරීර අභ්‍යන්තරය ගැන බැලුවාම පඨවි ධාතුව උස්සන් වුණොත් එහෙම මුළු ශරීරය දරදඬු වෙලා ගල් ගැහිලා මැරෙනවා. අර තියෙන්නේ ලස්සන පණිවිඩයක් තියෙන විසුද්ධි මාර්ගයේ. ඒ කියන්නේ දැන් කාෂ්ඨ මුඛ කියලා සර්ප වර්ගයක් කියනවා. කාෂ්ඨ මුඛ. ඒ සර්පෝ මිනිසෙකුට දෂ්ට කළොත් එහෙම ඒ පුද්ගලයා හැම පිටින් දර දඬු වෙලා මැරෙනවා. ඒ වගේ තමයි පඨවි ධාතුව කුප්ත වුණාම කොම ශරීරය දර දඬු වෙලා විනාශ වෙනවා. ඒ වගේම පූතිමුඛ කියලා සර්ප විශේෂයක් ඉන්නවා. පූතිමුඛ කියන සර්පයේ දැසගෙන අංග ඔක්කොම කුණු වෙලා දී වෙනවා. ඒ ආපෝ ධාතු ප්‍රකෝපයෙන් සිදුවෙන්නේ එහෙමයි. ආපෝ ධාතුව කුපිත වුණාම තින් ශරීරයෙන් පිටින්ම ජෙඩි වන හැදිලා තින් ඕජා ගලලා මැරලා යනවා. අනේක අග්නිමුඛ කියලා සර්ප කොට්ටාසයක් ඉන්නවා. එතකොට ඒ සර්පයන් දස මුළු ශරීරෙම දන්න පටන් ගන්නවා. දැවිලා විනාශ වෙනවා. ඒ වගේ තේජෝ ධාතු උස්සන් වුණාම ඇස් දනවා, පපුව දනවා, ඇඟ දනවා මුළු සරුවාංගෙම දැවිලා දැවිලා විනාශ වෙනවා. ඊළඟට වාකමුඛ කියලා සර්ප තව සර්ප කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ දස්කලොත් එහෙම මුළු සරුවාංගෙම කෑලි කෑලි කෑලි කැඩෙනවා. ඒ වගේ වායෝ ධාතුව කුපිතුනාම ශරීරයේ අවයව ඔක්කොම කැඩෙනවා. දැන් අංශ භාගය හැදෙනවා. තව තව දෙවල් හැදිලා කැඩලා බිඳලා යනවා. ඔය වගේ මහා විකාර වෙන බැවිනොත් මේ සතරට කියනවා මහා භූත කියලා. එතකොට පඨවි ධාතුව කර්කශ ලක්ෂණය, ආපෝ ධාතුව පග්ඝරණ ලක්ෂණය, තේජෝ ධාතුව උන්හත් ලක්ෂණය, වායෝ ධාතුව විත්තම්බන ලක්ෂණයයි. උපාදා රූප කිව්වේ උපාදා රූප 20. උපාදා කියන්නේ මේ හතර දිනා නැත්නම් ඒවා පවතින්නේ මේ හතර දෙනා මේට සම්බන්ධව හේතු වෙලා තමයි අනිසූප පහළ වෙන්නේ. මොනවාද? චක්කු, සෝත, ඝාන, ජීවහා, කායකන ප්‍රසාද රූප පහයි. වර්ණ, ගාන, වර්ණ, ශබ්ද, ගන්ධ, රස කියලා විශේෂ රූප හතරයි. ඊළාට හදේ රූපයයි, භාව රූප දෙකයි, ජීවිතේන්ද්‍රයේ රූපයයි, ආහාර රූපයයි කියන 18යි. ඊළාට පරිච්ඡේද රූපය කියන ආකාශ රූපේ. කාය විඤ්ඤාත්යයි වශී විඤ්ඤාත්යයි. ලහුතා මුදුතා කම්මඤ්ඤතා තුනයි උපචේසන්තිත ජරතා අනිච්චතා හතරයි සියල්ල 28. එතන 24ක් වෙන උපාදා රූප. චක්ෂු ප්‍රසාදය කියන්නේ අපි පසුගිය දවසෙත් ඒක තේරුවා. රූප දැකීමේ ආශාව නිදහම් කොට ඇති කර්මයෙන් අටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි චක්ෂු ප්‍රසාදයයි. සද්ද ඇසීමේ ආශාව නිදහම් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි සෝත සෝත ප්‍රසාදේ සෝත රූපේ. ආග්‍රහණ කිරීමේ ආශාව නිදහන කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ලක්ෂණයයි ප්‍රසාද ලක්ෂණය ගාහන ප්‍රසාදේ. රසවිඳීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ගේ ප්‍රසාදයයි ජීවහා ප්‍රසාදේ. ස්පර්ශ විඳ ගැනීමේ ආශාව නිදහං කොට ඇති කර්මයෙන් හටගත් මහා භූතයන්ග ප්‍රසාද රූපයක් කාය ප්‍රසාදය. වර්ණ රූපේ නම් ඒ සතර මහා භූත රූපයන්ගේම ආකාරයක් තමයි වර්ණ රූපය. එනම් පාට පාට. ඒක තියෙන නිල් පාට, කහ පාට, සුදු පාට, මද ටී පාට, එවාගේ මහස් එළිය, හඳ එළිය, තරු එළිය, පහන් එළිය ඔය ඔක්කොම ඒකට උස්මි ටිකන් ඔක්කොම වර්ණ රූපේ. ගන්ධ රූපේ, ශබ්ද රූපේ නම් මේ ශබ්දය. ඒ වගේම කනට හමු වෙන ශබ්දය. ගන්ධ රූපේ නම් ස්ථානිෂ්ඨ නැත්නම් සුගඳ දුගඳ. රස රූපේ නම් ඒ වගේම තිත්ත රස, කටුක රස, අඹුල් රස, පයින් රස, මිහිරි රස ඔය නොයෙක් රස වර්ග. ඊළඟට පොට්ටබ රූපේ නම් පඨවි, තේජෝ, වායෝ තුන. ඒවා පොට්ටම්බරූප වෙනම අපි කියලා තියෙන නිසා රස දක්වා හතරයි වෙන් කරලා ගත්තී. <clears throat> ඊළාට භව රූප, ස්ත්‍රීන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය. ඊළාට හදේ රූප, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු වලට ආස් නිස්රේ වෙන පුරුද වස්තු රූපේ. ජීවිතේන්ද්‍රයේ රූපය, කර්මජ රූප කලාපයක් ගානේ රූප පාලනය කරන රූපයේ ජීවිතේන්ද්‍රයේ රූපය. ඊළාට ආහාර රූපයේ සෑම රූප කලාපයකම තියෙන ඕජාස්තමක මේ ඕජා කියලා රූපයක්. සුද්ධාස්තක රූපයේ අටවෙනි එක ඕජා. ඒක රූප ප්‍රදොන ශක්තිය කියන නිසා ආහාර රූප කියනවා. ආකාශ රූප කියන්නේ රූප පරිච්ඡේද කරන කියන්නේ රූප කලාප වෙන් කරන්නේ අහසෙන්. ඒක අමුතියෙන් උපදින බින්ද රූපයක් එහෙම නෙමෙයි. රූප කලාප වෙන් කරවීමයි. ඒකට තියෙන මේ දොරටු තියෙන අපේ ශරීරය දැන් නාසිකා දොරටු, කන්නච්ඡිද්ද, නාසිකාච්ඡිද්ද, මුඛච්ඡිද්ද ආදි වශයෙන් ශරීරයන්තා විවෘතයන් තියෙන ඔක්කොම ආකාශ ධාතු. ඒ හැර සෑම රූප කලාපයක් ගානේ කලාපෙන් කලාපයට වෙන් කරන සියුම් ආකාශ තියෙනවා. ඒවා පරිච්ඡේද රූප. ඊළඟට කාය විඤ්ඤාති, කාය සැලවීම, කාය විඤ්ඤාතියේ යම්කිසි කරුණක් වතහා ගැනීමතයි කාය විඤ්ඤාතිය ඇති කරන්නේ කාය විඤ්ඤාතිය. වචී විඤ්ඤාතිය වචනෙන් පිටවෙන ශබ්ද රූපයේ අනුව කරුණක් වටහා ගැනීමේ හැඟවීමේ රූපේ වචී විඤ්ඤාති බොහොම සියුම් දෙයක් මේ දෙක. ලහෝතා කියන්නේ අර රූප කලාපයන්ගේ සැහැල්ලු බව. මුදුතා කියන රූප කලාපයන්ගේ මොලොක් බව. කම්මඤ්ඤතා කියන රූප කලාපයන්ගේ නැමන සුළු බව. උපචේ කියන්නේ රූප කලාපයක් පළමුවෙන් හටගන්න බව. සංතති කියන්නේ එක රූප කලාපයක් හටගෙන ඒ රූප පරම්පරාවේ නැවත නැවත හට ගැනීම. ඊළඟට ජරසා කියන්නේ හටගත් රූප කලාපයෙහි තితి අවස්ථාව. මේ අනිච්චතා කියන රූප කලාපයන්ගේ බිඳින අවස්ථාව. ඔය කියන රූප ඔක්කොම උපාදා රූප 24යි මේ 4යි 28යි. ඒක කලාප වශයෙන් බෙදෙනවා. කලාප කියන්නේ මිටි මිටි වෙනවා තියෙන්නේ. තනි තනියෙන් පහළ වෙන්න බෑ. ඔය 24ේම 28ේම තියෙන සුද්ධාෂ්ටක කියලා කොටසක්. ඒවා අවිනිර්භෝගයි වෙන් කරන්න බෑ. ඒ යට හැමදාම <clears throat> එකට සම්බන්ධයි. එකක් එකට වෙන් කරන්න බෑ. එතකොට මේ අවිනිර්භෝග රූප 8 එක තමයි අනිත් ඒවා සමේ යෙදෙන්නේ. දැන් චක්කු දශක කිව්වහම අවිනිර්භෝග රූප 8යි චක්සු ප්‍රසාදයයි ජීවිතේන්ද්‍රයයි. ඒ 10 තමයි චක්කු දශක එක මිටියක්. සෝත දශකයේත් එහෙමයි. සුද්දාස්තකාටයි ජීවිතේන්ද්‍රයයි සෝත ප්‍රසාදයයි. ගාහන දශක සුද්දාස්තකාටයි ජීවිතේන්ද්‍රයයි ගාහන ප්‍රසාදයයි. ජීවහා ජීවහා දශකයේ සුද්දාස්තකාටයි ජීවිතේන්ද්‍රයයි ජීවහා ප්‍රසාදයයි. කාය දශක සුද්දාස්තකාටයි ජීවිතේන්ද්‍රයයි කාය දශකයයි. කාය ප්‍රසාදයයි. ඊළාට <clears throat> ඉත්ත්‍ේන්ද්‍රිය සුද්දාස්තකාටයි ජීවිතේන්ද්‍රයයි ස්ත්‍රී භාව රූපයයි. පුරුෂේන්ද්‍රිය සුද්දාසකාටයි ජීවිතේන්ද්‍රයයි පුරුෂේ භාව රූපයයි. හදේ වස්තු රූප හදේ වස්තු රූප දශකයේ හදේ දශකයේ නැත්නම් වස්තු දශකයේ සුද්දාසකාටයි ජීවිතේන්ද්‍රයයි හදේ වස්තු රූපයයි. ඔච්චරයි දශක කලාප තියෙන්නේ. ඒතකොට දශක කලාප හැර තව තියෙනවා නවක කලාපයක් ඒ කියන්නේ ජඨරාග්නේ තියෙනවනේ අපේ ශරීරයේ ආහාර දිරවන ජඨරාග්නේ තියෙනවා සුද්ධාස්තකාට ජීවිතේ විතරයි. ඒක මේ ප්‍රසාද රූප නෑ. තවත් තියෙනවා දැන් සංతాප තේජෝ. සංతాප තේජෝ කියන්නේ අපේ ශරීරයේ උණ රෝග. උණ රෝග හට ගන්නා මේකට කියනවා සංతాප තේජෝ. ඒකටත් තියෙන ජීවිතයේ ඉඳලා නවක. කියන්නේ සුද්ධාස්තකාට ජීවිතේ ඉඳලා කියලා කර්මජ රූපයක් තියෙනවා. ඊළඟට පරිධාන තේජෝ. ඒ කියන්නේ ඇඟේ දාහය ඇති කරනවානේ ශරීරයේ දැවිලි. ඒක පරිධාන තේජෝ. ඒකේ ජීවිතේන්ද්‍ර රූපයේ තියෙන ජීවිත නව රූපේ සුද්දාෂ්ටගත ජීවිතේන්ද්‍රයයි ඊළඟට ජීර්ණ තේජෝ අපේ ශරීරයේ වයස්ගත කරනවානේ ඉසකේශිදීන් දත්හැලින් ආදී වයස්ගත කරන තේජෝ ධාතු ඒකේ තියෙන ජීවිතනාක රූප කලාපේ කර්මජය ඊළඟට උද්ධංගම වාසා ඒකෙත් තියෙනවා අර වගේම ජීවිතේන්ද්‍ර නවක අධෝගමා වාත, කුච්චිසයා වාත, කොට්ටසයා වාත, අංගමංගානුසාරී වාත, වාත කොටාස පහකම තියෙනවා කර්මජ ජීවිතනාත රූප කලාපයක්. එතකොට කොහොම සියල් එක්කාසු කරගත්තොත් මේ කර්මජ කලාප ඔක්කොම 19ක් මේ 9ක් තියෙනවා. චක්කු දශක, සෝත දශක, ගාහන දශක, ජීවා දශක, කාය දශක, ඉතිභාව දශක, පුරුෂ භාව දශක, වස්තු දශක. එතන අටයි ජීවිත ඉදිරි නවතියි. එතකොට මේ කොම කර්මජ රූප කලාප. ඊළාට මේ ශරීරයේ තියෙන චිත්තජ රූප කලාප 8ක්. ඒ මොනවාද? සුද්ධාස්තකයේ. තනිකර සුද්ධාස්තකයක් චිත්තජ රූප හට ගන්නවා. දැන් අපි කිසි ව්‍යායාමයක් නැතුව ශරීර රූප කලාප ඇතුළු සුද්ධාස්තක හට ගන්නවා චිත්තජ සිත නිසා. ඊළඟට සද්දනාවක සිත නිසා ශබ්දයකුත් ඇති වෙනවා. එතකොට මේ සුද්ධාස්තකයයි සද්දයත් එක්ක සද්දනාම ස්වરૂපය ඇති වෙනවා. කාය විඤ්ඤාති දසක. එතකොට සමහර විට මේ වචී විඤ්ඤාති දසක. වචී විඤ්ඤාති දසක. සුද්ධාස්තකයයි සද්ද රූපයයි වචී විඤ්ඤාතියයි දසකයක් ඇති වෙනවා. ඊළඟ ලහෝතා දේකා දසක. සිත නිසා උපදින රූප කලාපයන්හි සුද්ධාස්තකයයි ලහතා මුදුතා කම්මඤ්ඤතා තුනයි 11 කුත් පහළ වෙනවා. ඒ වගේම ලහතා මුදුතා කම්මඤ්ඤතා ඊළඟට කාය විඤ්ඤාති ලහතාදි ද්වාදශක කාය විඤ්ඤාතියයි ලහතා මුදුතා කම්මඤ්ඤතා හතරයි සුද්ධාස්තකයයි 12 කුත් කලාපයක් තියෙනවා. වචී විඤ්ඤාති සද්ද ලහතාදි තේරසක ඒ කියන්නේ සුද්ධාස්තකයයි, වචී විඤ්ඤාත්තියයි, සද්දේයයි, ලහෝතා මුදිතා කම්මඤ්ඤතා ඔය 13ක් තියෙන ඒ කලාපයක. කොහොම චිත්‍රජ කලාපතන හයක් කියවුණානේ. හයයි නේද කියවුණේ. ඊළඟට උතුජ කලාප හතරක් තියෙනවා. උතු කියන්නේ තේජෝ දහසයෙන්. තේජෝ දහසයෙන් හට ගන්න සුද්ධාස්තකයක් තියෙනවා. තනිකර රූපාට පමණ සුද්ධාස්තකයේ. ඊළඟට සුද්දාස්තකයයි ඒ ශබ්ද නවකයයි. ශබ්ද නවකයත් ඇතිවෙනවා තේජෝ ධාතුවේ. ඊළඟට ඊළඟට සුද්දාස්තකයයි ලහුතාදී තුනත් එක සද්දලවත මේ තේර මේ ඒකාදශකයක් තියෙනවා. උතු සමුට්ටාන 11 රූප කලාපයක් තියෙනවා. 11 මිතියක්. සුද්දාෂ්ටකයයි නවතා මුදිතා කම්මඤ්ඤතා තුන 11යි. සුද්දාෂ්ටකයේ සහ සද්දලවතාදී ද්වාදශකය කියලා තියෙනවා. තා මිතියක්. සුද්දාෂ්ටකයයි සද්ද රූපයයි නවතා මුදිතා කම්මඤ්ඤතා තුනයි 12යි. ඔය විදිහට උතුජ කලාප හතරක් තියෙනවා. ඊළඟට ආහාර්ය රූප කලාප දෙකක් තියෙනවා. සුද්ධාස්තකයේ තියෙනවා, ලහුතාදී ඒකාදශකයේ තියෙනවා. ඔය ආහාර්ය කලාප. මේ සීලොම මිටි කර්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ. වශයෙන් මේ ශරීරයේ කොටස් බෙදලා තියෙනවා. දැන් විපස්සනා භාවනා වඩන කෙනෙකු කලාප වශයෙන් ඉස්සෙල්ලා ධාතු හතර දැකලා ඊට පස්සේ කලාප වශයෙන් තමයි දකින්නේ. කලාප වශයෙන් දැකලා එක එක කලාපයක රූප වෙන වෙනම බලනවා. දැන් අපි යම් කිසි කෙනෙක් පළමුවෙන් අර කෂනාලෝකයේ හෘද වස්තුවට විහිදුවලා හෘද වස්තුවේ රූප කියන මිති 6ක්. ඕ මිති 6 තෝරගන්න ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා ධාතු 4 තෝරගෙන ඒකේ රූප මිති 6 තෝරගන්න. රූප කලාප 6යි. හෘද වස්තුවේ කලාප 6 කාය දශක, භව දශක, වස්තු දශක කියලා 10 මිති 3යි. චිත්තජ සුද්ධාස්ති, පුතුජ සුද්ධාස්ති, ආහාරජ සුද්ධාස්ති කියලා එතන සුද්දාස්තක කලාප 3යි. එතන 24යි 30යි 54යි. ඔය කලාප 6 තෝරගෙන එක එක කලාපයක් ගන්න අර රූප වෙන්කොට බලනවා. රූප 54ක් වෙන් කරලා බලනවා. එතකොට චක්සු ප්‍රසාදයේ චක්සු ගෝලය තුලත් ওই 54 ඔය වගේම තියෙන වෙනස වෙන්නේ එතන අර වස්තු දශක වෙනකොට චක්කු දශක කියනවා. සෝත ප්‍රසාදය අසුරු කොටත් ඔය රූප 54 තියෙනවා. එතනක් තියෙන සෝත දශකයේ වෙනවා අර වස්තු දශකයේ වෙනවට. ජීවහා ප්‍රසාදෙත් එහෙමයි. කාය ප්‍රසාදයේ ඇසුරු කරගෙන රූප තියෙන 44යි. එතන මේ කාය දශකයි භව දශකයි දෙක තියෙනවා. වෙන කාය දශකයි භව දශකයි මිටි 2යි 10යි ඒවා 8යි මිටි 3යි. සියල්ල 44යි. එතකොට ওই විදිහට මේ වස්තු කොටස් වල ශරීරයේ චක්කු සෝත ගාන જીවහා කාය හදේ කියන වස්තු රූප හයේ රූප ටික වෙන් කර ගන්නවා ඊළඟට ජඨරාග්නියට යොමු කළ ආලෝකය ඒ ජඨරාග්නියේ තියෙන ජීවිත නාමක කර්මජ රූපය අවුල ගන්නවා දැන් ඒතකොට එක ශරීරයක තියෙන කර්මජ රූප ඔක්කොම දැක්කා වෙනවා ඊට පස්සේ තමයි උපජ රූප බලන්නේ චිත්තජ රූප බලන්නේ චිත්තජ රූප බලනකොට අර වගේම දැන් ශරීරයේ තියෙනවා චිත්ත සමුට්ඨාන සුද්ධාෂ්ටක රූප. ඒ වගේම චිත්ත සමුට්ඨාන සද්ද නවක රූප. චිත්ත සමුට්ඨාන වචී විඤ්ඤාති දසක රූප. චිත්ත සමුට්ඨාන කාය විඤ්ඤාති රූප. ඔය ඔක්කොම එකක් එකක් ගන්න වෙනව බලන්න තියෙනවා. ඊළාට උතු සමුට්ඨාන රූප කලාප හතර බලනවා. ආහාර සමුට්ඨාන කුල රූප කලාප හතර බලනවා. ඒලායි අර බෙදි බෙදි යන හැටිත් බලනවා. දැන් උතුසමුන්ටා රූප කලාපයක් ගත්තාම ඒකේ තියෙන තේජෝ ධාතුවෙන් තව රූප පරම්පරාවක් උපදිනවා හතරක් පහක්. ආහාරජ රූපීටත් වඩා උපදිනවා. ආහාරජ රූප කලාපෙන් රූප කලාපයක් උපදෙව්වාම ඒකේ තියෙන ඕජාවෙන් තව ආහාර රූප උපදිනවා. ඒකේ තියෙන ඕජාවෙන් තව ආහාර රූප උපදිනවා. peeli peeli අතුපතර දානවා. එහෙම තමයි ශරීර වර්ධනය වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට රූප කලාප ශරීරයේ සියල්ල දැක ගැනීම රූප පරිග්‍රහණයයි. ඊළඟට ශරීර අභ්‍යන්තරේ නාම ධර්ම ටික බලනවා. නාම ධර්ම තියෙන ඔක්කොම චිත්තචෛතසික ධර්ම ලෞකික වශයෙන් එනකොට 81ක්. ඒ 81කින් යෝගාවචරයකට බලන්න නොලැබෙන සිත් කීපයක් තියෙනවා. ඒ මොනවද? රහතන් වහන්සේලාට ලැබෙන මේ මහා ක්‍රියාසිත සතරේ නාට මහා ක්‍රියාශේෂ 4යි හසිතෝත්පාදයයි 9යි මහග්ගත ක්‍රියාශේෂ 9යි 18. ඔය ක්‍රියාශේෂ පුතුජිනුවට ලැබෙන්නේ ඒක නික්ලේශී රහතන් වහන්සේට ලැබෙන්නේ ඒක අහුලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අනුමාන වශයෙන් ඉතින් විදර්ශනා කරන්න පුළුවන් අනිච්ච ලක්ෂණය. ඊළඟට අරූප දැන් මනුෂ්‍ය ලෝක උපන් කෙනෙකුට මහග්ගත විපාකසිත නමය අල්ලගන්න වෙන්නේ නැහැ. ඒකත් අනුමාන වශයෙන් විපස්සනා කරනවා මිසක් තමන්ගේ సంతානෙ පහළ වුණා කියලා විනාශනා කරන්න ලැබෙන්නේ නැහැ. මහාගති විපාක කියන්නේ රූපාචර විපාක සිත් පහයි අරූපාචර විපාක සිත් හතරයි. ඒතර ලෝකෝත්තර සිත් කොහොමවත් විපස්සනාට ගන්නේ නැහැ. දැන් එතකොට අර මේ 81ක් හෝ ලෞකික සිත් අතුරින් මේ 18යි අර 9යි 27ක් අඩු කරලා ගන්න ඕනේ. 18යි 9යි 27ක් අඩු වුණාම කීයද 81න් 61යි තව හතක් අඩු වුණාම 54යි නේ 54යි නේ 54යි නේ ඒ 54 තමයි දැන් ප්‍රතුජන කෙනෙකුට සිත් වශයෙන් අහුලන්න වෙන්නේ විපස්සනා කිරීමේදී. හැබැයි මේ ඡායසික 52 තියෙනවා. දැන් සිත එකක් වශයෙන් ගත්තට සිතේ ක්‍රියාකාරීත්වය අනුව නම් ගොඩක් භාවිතා කරන්න වෙනවා. පටිසන්ධි සිත, භවංග සිත, චුති සිත කියලා තුනක් තියෙනවා. එතකොට පංචාද්වාරික සිත් අතරෙහි පංචාද්වාර වාජන සිත, චක්කු විඥාන සිත, සම්පටිච්ඡන සිත, සම්පීන සිත, වෝත්පන සිත, කාමාචර ජවන් සිත. කාමාචර ජවන් තියෙන ලොකම මේ කුසල ජවන්, කුසල ජවන් ඒවා. ඊළඟට සෝතද්්වාරික වශයෙන් නම් සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන ඕවා ඒ සිතේ අවස්ථා භේද. එතකොට මනෝද්වාරික ජවන් සිත් වලදී මනෝද්වාරා වාජිනහා ජවන් සිත්. ඊළඟ සදාරම්මන සිත්. මෙන්න මේ සිතේ අවස්ථානුකූලව ඒ ඒ සිත් කොටස් වෙන් කරගන්න තියෙනවා. ඒවා වෙන කරගන්න ලේසි ක්‍රමය තමයි අර සිත ආවර්ජනා කිරීමේදී වීති සිත් අනුව බැලීම. නැත්තම් වෙන වෙනම බැලුවාට අහු වෙන්නේ නැහැ. දැයතර සිත කියන කාර්මුණු දැන ගැනීම. ඊළඟට ඡයසික ධර්ම 52 කියන්නේ දැන් සිතේ අවස්ථා ભેද කියනොන ප්‍රතිසන්දි කියන්නේ එහා භවයෙන් චුත වී මිහා භවයේ මුලින්ම හට ගන්න විපාක සිත. ඒක ප්‍රතිසන්දි විපාක සිත. භවංග කියන්නේ ප්‍රතිසන්දි විපාක සිත හා සමාන භව විපාක සිත. චුති කියන්නේ ඒකමයි. පංචාද්වාර වර්ජන සිත කියන්නේ යම්කිසි රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් දොරටුවකට හමු වුණා නම් භවංගයෙන් සැලී, භවංගයෙන් සිඳී කොයි දොරටුවටද මේක ලැබුණේ කියලා සොයා බිමසා බලන සිත තමයි පංචඅද්වාර වර්ජින සිත්තික ක්‍රියාසිත. රූපයක් නම් රූපාරමුණ මේ දකින චක්කු විඥාන සිතේ තෙන්දී. සද්දයක් නම් සද්ද විඥාන සිත. ගන්ධයක් නම් ගන්ධ ගහන විඥාන සිත. රසයක් නම් ජීවහා විඥාන සිත. ශරීරයට දැන ස්පර්ශයක් නම් කාය විඥාන සිත්. ඔය විදිහට අර පංචද්වාර වර්ජන සිතෙන් තීරණය විමසන රූප මේ වර්ණේ ගැන දෙයක් ඒ දොරටුවට සම්මුඛ වෙනවා. ඊළඟ සම්පටිච්ඡන කියන්නේ දොරටුවෙන් ගත් අරමුණ පිළිගන්න ආකාරයෙන් ඇතිවෙන විපාක සිතක්. සම්තිරණ කියන්නේ ඒ පිළිගන්න ආකාරයෙන් ගත් අරමුණ නැවත තීරණ කරනවා වගේ හිතක්. ඒවත් විපාක සිතක්. වත්නපන කියන්නේ මේ විවස්ථාපනය කියන්නේ බෙදෙන තැන. බෙදෙන තැන කුසල පැත්තටද අකුසල පැත්තටද බෙදෙන තැන. ඔත්තපනේ ක්‍රියාසිතක්. ජවන් සිත් කියලා කියන්නේ තමන් ගන්න අරමුණු කෙරෙහි විශේෂයෙන්ම විශේෂයෙන්ම දැඩි ලෙස අරමුණු ගන්නා සිත් පහක් හතක් තමයි ජවන් සිත් කියලා කියන්නේ. ඒ වේගවත්කම නිසා තමයි ජවන කියලා කියන්නේ ඒකට. කදාරම්මන කියන්නේ ජවන් සිතින් ගත් අරමුණ නැවත භවංගයට වැටෙන ඉස්සර ගන්නා වූ විපාක සිද්ද එකක් සදාරම්මන කියන්නේ. ඒතර මනෝද්වාර වර්ජනය කියන්නේ මනසටම මනෝද්වාරයට වරමුණු වරමුණ ජවන්සිත බවට හසුරුම පමුණවන්න භවංගයටයි ජවන්ත අතරේ පහළ වෙන ආවර්ජන සිත තමයි මනෝද්වාර වර්ජන සිතේ ක්‍රියාසිත. ඕමන සිතේ අවස්ථා ටික එකම වෙන් කර ගන්නවා. ඊළඟට රූපාරූප ධ්‍යාන ශිත් එක වෙන් කර ගන්නවා. රූපාචර ධ්‍යාන, පළවෙනි ධ්‍යාන, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, ඇතැම් කෙනෙකුට පස්වෙනි ධ්‍යාන. ඊළඟට අරූප සමාපatti හතර. ඒවා ඔක්කොම එකින් එකට වෙන් කරගෙන දැනගෙන තියා ගන්නවා. ඊළඟට චෛතසික වශයෙන් පස්ස කියන්නේ අරමුණ ස්පර්ශ කරන චෛතසිකයක්. වේදනා කියන්නේ අරමුණු රස විඳ ගන්නා චෛතසිකයක්. සංඥා කියන්නේ අරමුණ හැඳින ගන්නා චෛතසිකයක්. චේතනා කියන්නේ අරමුණේ චිත්තචෛසිකං හසුරුවන චෛසිකයක්. එතකොට ඒකාග්‍රතාව කියන්නේ ඒ අරමුණේ චිත යොමු කරන චිතක්. ජීවිතින්ද්‍රිය කියන්නේ ඒ අරමුණේ හැතිරෙන සිත් පවත්වාගෙන පාලනය කරන චෛසිකයක්. මනසිකාර කියන්නේ අරමුණට සිත යොමු කරන චෛසිකයක්. විචාර කියන අරමුණට නංවන චෛසිකේ. විචාර කියන අරමුණේ හසුරුවන චෛසිකේ. අදිමුක්ඛය කියන්නේ අරමුණ ස්ථිරව පිහිටන චෛසිකයක්. වියලි කියන්නේ උස්සාවත් කරන ස්වභාවය ඇති චෛසිකය. ප්‍රීතිය කියන්නේ අරමුණේ පිනවන චෛසිකය. ඡන්දය කියන්නේ ඒ අරමුණ අරමුණු කිරීමේ ඕනෑකම දක්වන චෛසිකයක්. ඔය 13යි. අකුසල පැත්තේ මෝහය කියන්නේ ඇත්ත ඇති සැටියෙන් නොදක වහන චෛසිකයක්. අහිරික කියන්නේ ලැජ්ජාව නැති බව. අනුත්ප්ප කියන්නේ බය නැති බව. පාපයට බය නැති බව. උද්දච්ච කියන්නේ ඉතින් විසිරෙන ස්වභාවය, සැලෙන ස්වභාවය. ඊළඟ ලෝභය කියන්නේ ඇලෙන ස්වභාවය. ditthිය කියන්නේ අරමුණේ වැරදි ලෙස ගැන්නා ගන්නා ස්වභාවය. මාන්නය කියන්නේ අරමුණු මැන ගන්නා ස්වභාවය. ඊළඟට දේශය කියන්නේ අරමුණේක ගැටෙන ස්වභාවය. ඉස්සා කියන්නේ අරමුණු නුරුස්සන ස්වභාවය. මච්චරය කියන්නේ අරමුණ සංගවන ස්වභාවය. කුක්කුච්ච කියන්නේ පසුතැවෙන ස්වභාවය. තියෙන කියන්නේ ඡයසිකයන්ගේ චිතේ මැලිකම. මිද්ද කියන්නේ ඡයසිකයන්ගේ මැලිකම. විචිකිච්ඡා කියන්නේ බුද්ධ ආදී අටතන ස්ථිරව පිළිගන්න බැරිකම. විචිකිච්ඡා. ඔය අකුසල 14. ඊළඟට සෝබන සිත් අතුරේ සෝබන සිත් වෙන තියෙනවනේ 25ක්. එයින් පළවෙනික සද්ධාව කුසල් අරමුණේ සිත පහදවන ස්වභාවය. සතිය කුසල් අරමුණු එළඹ සිටින බව. හිරි පාපයට ලැජ්ජා බව, ඔත්තප්ප පාපයට භය බව, අලෝභ අරමුණේ නොඇලෙන ස්වභාවය, අදෝස අරමුණේක ගැටෙන්නේ නැති ස්වභාවය මෛත්‍රිය. తත්‍ර මජ්ජහත්තා ඒ අරමුණු කෙරෙහි චිත්තචෛසිකයන් සමෝ පිහිටුවා ගන්න බව. කාය ලහතා චිත්ත ලහතා චෛසිකයන්ගේ සැහැල්ලු බව, සිතේ සැහැල්ලු බව. කාය මුදුතා, චිත්ත මුදුතා, ඡායසිකයන්ගේ මොලොක් බව, සිතේ මොලොක් බව. ඒ වගේම කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, කාය ඡායසිකයන්ගේ සංසිද්ධියම සිතේ සංසිද්ධියම. ඊළඟට කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, ඡායසිකයන්ගේ නැමෙන සුළු බව, සිතේ නැමෙන සුළු බව. කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, ඡායසිකයන්ගේ දක්ෂතාව චිත්තිතේ දක්ෂතාව. කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා චෛසිකයන්ගේ ඍජු බව, අවංක බව, රාගමේ සිතේ අවංක බව. ඊළඟට පඤ්ඤේන්ද්‍රිය. පඤ්ඤා කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දක්න ආලෝකයක්. කරුණා මුදිතා දුකටපත් වූවන් ගැන හිතේ ලය ඔළු වෙන ස්වභාවය දුකෙන් මුදවා ගැනීම ආකාරයෙන් පහළන චෛසිකයක්. මුදිතා අනුන්ගේ සම්ප්‍රඥාන සතුට වෙන බව. ඊළඟට සම්මා වාචා අකුසල් සතරෙන් වළකින බව. සම්මා කම්මන්ත කායික අකුසල් තුنين වළකින බව. සම්මා ආජීව වැරදි ජීවිකාවෙන් වළකින බව. එතකොට මේ එතන සියලු 25යි අතන 14 අතන 13 සියල්ල 52යි. මෙන්න මේ කියන චිත්තාශක ධර්මයන් තමයි විපස්සනාට ගනු ලැබෙන්නේ. එතකොට දැන් විපස්සනාවට බැසගත් යෝගාචරයා සමාධි ශක්තිය සම්පූර්ණ කරගෙන සමාධි ආලෝකය තමන් පැත්තකින් ඉඳලා ටෝච් එකක් ගහනවා වගේ ශරීරයට ආලෝකය විහිදුවනවා. බොහෝසෙන් කරන්නේ පිට පැත්තේ ඉඳලා බලන හැටියට කැලේක ඉඳලා. බලනකොට මේ ශරීරයේ ඉස්සෙල්ලා අත්පාග අඳ ඇස ඉස කඳ පේනවා. ඊට පස්සේ ශරීරයේ නොපෙනී ගිහිල්ලා නිකන් සුදක් වාගේ දැකින් ලැබෙවි. ඒ සුදක් වාගේ දකින් ලැබෙන මුළු ශරීරයේම තියෙන කාය ප්‍රසාදේ මුල් කොට ඇති සත්‍යයක්. ඊට පස්සේ නිකන් මේ ඊටාම සියුම් සියුම් මදුරු දැල් කොටු කොටු වාගේ මේ ශරීරයේ ආකාශ ධාතුන් වෙන් වෙච්ච රූප කලාප ගොඩ ගොඩවල් දකින්න පුළුවන්. ඊට පස්සේ ඒ ආලෝකය තාත් පැහැදිලි කළ බැලුවාම ඒ කොටු කොටු වාගේ තියෙන සියුම් කලාප ඇතුලේ පඨවි ආපෝ තේජෝ වායෝ හතර දකින්න පුළුවන් ලක්ෂණ වශයෙන්. ඊට පස්සේ අර සුද්ධාස්තක අටම දකින්න පුළුවන්. ඊට පස්සේ ඕන කෙමින් හදේ වස්තු රූපේ තෝරාගෙන ඒකට විහිදුවල තමයි ඒ රූප ටික බලන්නේ. ඊළඟට චක්කු වස්තුවට බලනවා. සෝත වස්තුවට, ගාහන වස්තුවට, ජීවා වස්තුවට, කාය වස්තුවට අර ආලෝකයේ විහිදුව විහිදුවා ඒ රූප කලාපයෙන් කරගෙන බලනවා. ඊට පස්සේ ජඨරාග්නියට ආලෝකය විහිදුවලා එතන රූප කලාව බලනවා. ඊට පස්සේ හදේ වස්තු රූපේම තියෙනවානේ චිත්තජ සුද්ධාස්තකේ, උතුජ සුද්ධාස්තකේ, ආහාරජ සුද්ධාස්තකේ ඔක්කොම බලන්න වෙන්නේ සුද්ධාස්තකේ. චිත්ත සමුත්‍රාන සුද්ධාස්තකේ ඉස්සෙල්ලා බලනවා. ඊළඟට සමුත්‍රාන සුද්ධාස්තක බලනවා. කොහොම එක එක ඒ සමුත්ථාන අනුව රූප කලාප වෙන් කරගෙන බලනවා. ඒකකින් යෝගාවචරයාට බොහොම ලොකු විනෝදාත්මක දෙයක් වෙනවා බොහොම පැහැදිලිව දකින්න පුළුවන් නිසා. ඉතින් මහන්සියක් නැහැ. අර දැන් වෛද්‍යවරු අර ඉන්ඩොස්කෝපි ලැබුවට ආලෝකය දාලා බලන්නේ. ඒ වාගේ තමයි ඊට වඩා බොහොම සේ දහස් ගුණයෙන් පැහැදිලිව දකින්න පුළුවන්. අර දකින්නේ විද්‍යුත් උපකරණයකින්. මේ දකින්නේ ආධ්‍යාත්මික විද්‍යාවකින් කියන්නේ ප්‍රඥා ආලෝකයකින්. මේක බොහොම නිවැරදි. අරක සමානට වර්ධින්නත් පුළුවන්. ඒක මේ ද්‍රව්‍යාත්මක නිසා. එතකොට මේ විදිහට රූප කලාප සියල්ල දැකලයි ඊට පස්සේ ආනපානෙන් පළවෙනි ධ්‍යානෙ සම්මාදිනවා. ඒක ඇතුලේ චිත්තචෛතසික ඔක්කොම විපස්සනා කරනවා දකින්නවා. දෙවෙනි ධ්‍යාන සමාධන ඒකෙන් නැකිරලා ඒක චිත්තචෛතසික විපස්සනා කරනවා. තුන්වෙනි ධ්‍යාන සමාධන ඒකෙන් නැකිරලා ඒක චිත්තචෛතසික විපස්සනා. ඔහොම ආනපාන සතියෙන් ධ්‍යාන 4 ඊළඟට ශරීර කොට්ටාස ධ්‍යාන 32 ඊළඟට මෛත්‍රී ධ්‍යාන 528 ඊළඟට මේ අසුබ කියන්නේ අවිඥානික දස අසුබ ධ්‍යාන ඒවා ඊළඟට බුද්ධ අනුස්සතියෙන් ලබාගත් උපචාර සමාධි ඊළඟට මරණානුස්සතියෙන් ලබාගත් උපචාර සමාධිසි ඔක්කොම වෙන වෙනම බලමින් විපස්සනා කරනවා කියන්නේ වෙන් කර ගන්නවා. ඊළඟට කසින භාවනා තුළින් නීල කසිනේ සමයදලා ඒක එකක් එකක් ගන්න තියෙන චිත්තචෛතසික භාවන. ඔහොම කසින 10ෙන්ම එක එක කසිනයකින් ලැබෙන එක එක ධානයක් පාසා සමයදි සමයදී චිත්තචෛතසික බලනවා. ඕදී තස්ස සමාපත්තිලෝ බලනවා. ඊට පස්සේ තමයි තමන්ගේ ජීවිතයේදී මේ ජීවිතේ යම්කිසි හිතින් කරපු කුසල් තියලා වෙන්නේ. දැන් අපි හිතමු ධානයේ සමාදින්න ඉස්සර උපචාර කුසල් සිදු වුණා. උපචාර කුසල් මනෝද්වාරිකනේ ඒවා බලනවා. ඒවා චිත්තචෛසික බලනවා. ඔක්කොම බලනවා. ඊට පස්සේ තවත් තමන් භාවනා කරපු දේවල් එහෙම නැත්නම් හිතින් හිතපු යම් යම් කුසල කර්ම තියෙනවා. ඒ ඔක්කොම මනෝද්වාරික වශයෙන් පැවතිච්ච හැටි බලනවා. ඊට පස්සේ පංචාද්වාරික වශයෙන් කුසල් සිත් පහළ වෙච්ච හැටි චක්ෂුද්වාරික කුසල් සිත් තමා ජීවිතේ පහළ කරගත් අවස්ථා මතක තියෙන යමෙනෙහි කරනවා. ඇහෙන් දැකලා කුසල් කරපේ ඇති. සබ් කණින් ශබ්දහල කුසල් කරපේ ඇති. ගන්ධ සෝඳන ආග්‍රහණයෙන් කුසල් කරපේ ඇති. රස විඳමින් කුසල් කරපේ ඇති. ශරීර ස්පර්ශය නිසා කුසල් කරපේ ඇති. ඔක්කොම දොරටු වශයෙන් පංචාද්වාරික කුසල චිත්ත වීති එකක් එකක් ගන්න බලනවා. ඒ කුසල චිත්ත වේස බානකොට අර වාගේ පංචද්වාර වාගේ සිතේ බලනවා, චක්කු විඥාන සිතේ බලනවා, සම්පටිච්ඡන සිතේ බලනවා, සංකීර්ණ සිතේ, වොත්තපන සිතේ, ජවන් සිතේ ඔක්කොම බලනවා. ඊළාට සිතින් සිදුවෙච්ච අකුසල ධර්ම බලනවා. අකුසල විතරක අනුව. ඊළාට සිතින් සිදුවෙච්ච ඒ අකුසල විතරක ඔක්කොම බලලා පංචද්වාරික වශයෙන් සිදුවෙච්ච අකුසල තියෙනවා. ඒවත් ආවර්ජනා කරන. ඔහොම ජීවිතේ පුරා සිදුවෙච්ච කුසල අකුසල කර්ම නැවත ආර්ජනා කරමින් ඒවා චිත්තචෛතසික ධර්ම ඔක්කොම දැක ගන්නවා. මේ ආධ්‍යාත්මික චිත්තචෛතසික කොම දැක ගැනීමෙන් ඒවට ආධ්‍යාත්මික නාම රූප දැක්කම ඊට පස්සේ බාහිර බාහිර වස්තු වෙත හිත යොමු කරලා බාහිර රූප කලාප බලනවා අනිත් සත්‍යයන්ගේ චිත්තචෛතසික බලනවා. මේ අනිත් සත්‍යයන්ග බලනකොට එක එක නාගේ වෙනව බලලා ඉවර කරන්න බැරි නිසා පොදුවේ බලන්නේ සම්පූර්ණ මේ කරලා. ඊට පස්සේ තමයි ওই නාම රූප පරිච්ඡේදය සම්පූර්ණ කරලා ඊට පස්සේ ප්‍රතිපරිග්‍රහයට හැරෙනවා. ප්‍රතිපරිග්‍රහය කියලා කියන්නේ මේ නාම රූප කවද්ද හටගත්තේ කොහොමද හටගත්තේ? ඉතින් ප්‍රතිසන්දිය දක්වා බලලාගෙන ගිහිල්ලා පූර්ව જાතියේ චුතිය බැලුවාම චුතියට මුලින් ඇතිවෙච්ච මරණාසන ජවම් විත්‍යාහු වෙනවා. මරණාසන ජවම් වීතියට ප්‍රතිවේච්චය අපි මෙතන කියන අවිජ්ජා සංනා උපාදාන චේතනා කර්ම කියන මේ හේතු පහ අහු වෙනවා. එතකොට හේතු පහ අනුව සිදුවෙච්ච කුසල කර්මෙන් මේ පටිසන්ධිගත ඇති පෙනී යනවා. ඔන්න හේතුඵල සම්බන්ධ පැති කරගත්තා. එතකොට අතීතයේ අවිජ්ජා නිසා වර්තමාන පටිසන්ධිය. අතීතයේ සංහාව නිසා වර්තමාන පටිසන්ධිය. අතීතයේ උපාදාන නිසා වර්තමාන පටිසන්ධිය. අතීතයේ කර්ම චේතනා නිසා වර්තමාන පටිසන්ධිය. අතීතයේ කර්ම භවය නිසා වර්තමාන පටිසන්ධි ඔක්කොම චිත්තචෛතසික සම්පෙන්නණය කරලා බලනවා. ඊට පස්සේ වර්තමාන පටිසන්ධි චිත්තචෛතසික ධර්ම ස්කන්ධ වශයෙන් බලන්නේ රූපස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥානස්කන්ධ ස්කන්ධ වශයෙන් බලලා ඊට පස්සේ මේ පංචස්කන්ධය මේ නිසා ඉතින් මේ රූපස්කන්ධේ විඥාණයට ප්‍රත්‍යක්ෂටි බලනවා. විඥාණයෙන් නාම රූප කොට ප්‍රත්‍යක්ෂටි බලන ස්කන්ධ වශයෙන් බලාගෙන යනවා. ඊට පස්සේ බලනවා චිත්තචාසිකයන්ගේ හේතුඵල සම්බන්ධතාව. බොහොම බොහොම මේ තීක්ෂණ වාගේ පැහැදිලි මාර්ගයක්. කොහොම හේතුඵල සම්බන්ධතාව සියල්ලෙන් සියල්ල සොයාගත්තන් පස්සේ මේ නාම රූපයන්ගේ තවත් ත්‍රිලක්ෂණයට හරවන්නේ නැහැ. ඊට ඉස්සර තියෙනවා තව වැදගත් කාර්යයක්. ඉතින් රූප කලාප රූප 28ම අරගෙන එක එක රූපයක තියෙන ලක්ෂණ කියලා ස්වභාවයක්. ඒක බලනවා. රසය කියලා ක්‍රියාකාරීත්වය බලනවා. ඊළඟට පච්චුපට්ඨාන කියලා එක හිතට අරමුණේ නැහැටි බලනවා. පදස්ථාන කියන්නේ ඒකට ආසන්න හේතුව බලනවා. ඕකෙදෙත් එකක් එකක් ගානේ මේ චාක ලක්ෂණ රස පච්චුපට්ඨාන පදස්ථාන වාන රූප 28 බලනවා. ඡායතික 51 බලනවා. සිත් වේලියෙන් බලනවා. පටිසන්ධි සිතේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදස්ථාන භවංග සිතේ සුති සිතේ ආවර්ජන සිතේ වීතිසිට්වල එකක් එකක් ගන්න ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ටාන බලන්න ඕනේ. දැන් ඒ ඒ ටික කලයන් පස්සේ ඒ යෝගාවචරයට බලන් දෙයක් ආ ඉතුරු නෑ. ඔක්කොම නාම රූප සියල්ල අල්ලාගත්තා. ඔකට කියනවා සංඛාර විචිනනය කියලා. සංස්කාර ධර්මයන් සොයා ගැනීම. ඒකට උපමාවකුත් කියනවනේ. අර ගෙදරකට නාගයෙක් ඇතුල් වුණා. ඇතුළුනම් පස්සේ හරි බයක් ඇතිල ඔක්කොම ගෙයින් පිට වෙලා ඉතින් දැන් ඔයා හොයනවා එළිය දාන්න. එළියට දාන්න. හොයනකොට හොයනකොට ඉතින් තැන් තැන් වල හැංගිලා ඉඳලා එක තැනක් දැක මෙන්න හොුණා. දැන් ඉතින් සැකක් නැහැ. අය තැන් තැන් වල ඉන්නවා කියලා බයක් නැහැ. ඉන්න තැන දැක්කා. ඊට පස්සේ අල්ලගෙන එළියට දාන්න හැටි තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඥානවන්තයාකට තියෙනවා සර්පයන් අල්ලන අජපත දණ්ඩ කියලා අග දෙබල මේ මේ බලයක් තියෙන දිග දීයක්. ඒක බෙල්ලට තියලා සද කරලා මන්දක් දාගෙන බෙල්ලට. ඉතින් අදගෙන යනවා. කාල්පයට දුවන්න බෑනේ කකුල් නැහැ. ඉතින් ගිහිල්ලා ඈතට ගිහින් දානවා. සර්පයාට හානි කරන්නේ. ඉතින් මිදුලන් පස්සේ මිදුලන් පස්සේ ඉතින් බයක් නෑ. යාගෙන මිදුලන්. ඒ වගේ තමයි ඒකම දක්වන්නේ ප්‍රශ්න භාවනාවේ. දැන් එතකොට මෙන්න මේ විදිහට ආධ්‍යාත්මික බාහිර නාම රූප සියල්ල දැක්කන් පස්සේ ඔන්න දැන් ඉතින් ලක්ෂණ සත්‍යපට්ඨාන පදට්ඨාන තොක්කෝම දැක්කන් පස්සේ හරවන්නේ ත්‍රිලක්ෂණ විපස්සනාව. දැන් තමයි සම්මර්ෂණ ඥානෙ. ඉතින් එහාට ඔයට මුලින් තියෙන්නේ කොහොම මේ ඥාන වශයෙන් නාම රූප පරිච්ඡේද ඥාන. නාම රූප වෙන් කර ගැනීමේ ඥාන. බොහොම තීක්ෂණ දෙයක්. ඊට පස්සේ ඉතින් චත්තාලීසාකාර මහා විපස්සනාවට අනුව එක එක රූපයක් එක එක නාමයක් හරවන 40 40 ආකාරයෙන් ත්‍රිලක්ෂණයට. ඒ කියන්නේ එක එක රූපයන් පඨවි ධාතුව අනිච්චතෝ අනිච්චා පලෝකතෝ අනිච්චා චලතෝ අනිච්චා පබංගතෝ අනිච්චා අද්වතෝ අනිච්චා ඕමතේන විපරිණාම ධම්මතෝ අනිච්චා ආසාරකතෝ අනිච්චා විභතෝ අනිච්චා මරණ ධම්මතු අනිච්චා. රාගයේ අනිච්ච ලක්ෂණ 10 අහුල වෙනවා. දුක්ඛ ලක්ෂණ 25ට අනුව එකක් පාසා හරවනවා. අනත් ලක්ෂණ පහක් බැගින් එකක් ගන්න හරවනවා. ඉතින් යෝගාවචරයයකට මහා ක්‍රීඩාවක් වගේ. ඇයි ඔක්කොම දැන් Taman දන්නවා. ඔක්කොම දැන් අහුලගෙන තියෙනවා. අර අතරගත දෙයක් ගණන් කර කර තියන්න වගේ එකක් එකක් ගන්න ඉතින් ලක්ෂණයට හරවන. අය ඉතින් ඉතුරුවක් නැහැ. අය දැක්කේ නැහැ කියන්නේ ඒ සියල්ලම දැක ගැනීමෙන් යෝගාවචරය අන්තිමේදී මහත්ම ප්‍රීතියකට පත් වෙලා මුළු ජීවිත කවදාකවත් නොලබපු විපස්සනා ආලෝක පහළ වෙනවා. ඒක තමයි අර උද්‍යාවේ ඥාන වෙලා ලැබෙන ආලෝකය. ආලෝකෝ පීති පස්සද්දී අදිමුක්ඛෝච පංගහෝ සුඛඥානමුපට්ඨාන උපේක්ඛාච නිසංතච කියලා තියෙනවානේ කරුණු 10ක්. ওই 10න් ඔක්කොම හරි කීපයක් හරි පහළ වෙනවා. එතෙන්දී යෝගාවචරා මුලා නොවේ ඒ එනේන ආලෝක ප්‍රීති ඔක්කොම හරවනවා ත්‍රිලක්ෂණයට. ආ ඉතුරුක් කරන්නේ නැහැ. ඒක ධානයක්, ඒක මාර්ගයක් ඵලයක් කියලා රැවටෙන්නේ. ඒක තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියටපත් වෙන්නේ. උද්‍යාවිය ඥාන වෙලා. ඉතින් උද්‍යාවිය කියන එකත් අර සමපලස් ආකාරයකට බලන්න තියෙනවා. උදේ 25යි වය 25යි. උදේ කියන්නේ ඇතිවීම ක්‍රම 25යි, මෙය 25 ස්කන්ධ වශයෙන්. ඊට පස්සේ රූප සත්‍යක අරූප සත්‍යක කියලා තියෙනවා. මේ භංගානුපස්සනාව වැඩි කරන විපස්සනා. ඒක බොහොම තීක්ෂණයි. බොහොම බොහොම සියුම්. රූප ශබ්දක. ඒ ක්‍රමයෙන් රූප කොටස ඔක්කොම අතුරක් නැතුව විපස්සනා කරනවා. නාම කොටස ඔක්කොම විපස්සනා කරනවා. ඊට පස්සේ තින් ඒ අතරතුරෙන් ඒ භංගානුපස්සනා ඥානයේ විශේෂ සම්පූර්ණ නම් පස්සේ අයිතිසි පමාවක් නැහැ භාවිත උපට්ඨාන. ආදීනව නිබ්බිදා මුංචිත්කාමික පරිසංකානුපස්සන සංකාරුපේක අවස්ථා ඔක්කොම සම්පූර්ණ වෙනවා ඒ සංකාරුපේක ඥානියට ආහම යෝගාවචරය දැන් සියල්ලම නාම රූප දැක්කා ඒ අනිච්ච දුක්ඛ අනාත්ම දැක්කා ඉතුරුක් නැති විපස්සනා කළ අවසానයි දැන් තියෙන එගොඩ මෙගොඩ පේන தത്വෙට හිත පැමිණි බවයි. ඉතින් උපේක්ඛා කියන්නේ ඒකයි. දැන් අර සොයල සොයල සොයාගත්තා දැකලා දැකලා ඒකේ අවබෝධය ඇති කරගත්තා. ඊට පස්සේ දැන් මේ සංස්කාරය මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන දෙයක් නැති එක පාටම සමාධිමත් වෙනවා. ඒක අර ධානයෙන් ලැබෙන සමාධියට වඩා පුදුම සාන්ත සමාධියක් වෙනවා. බොහොම සාන්ත, බොහොම ප්‍රණීත. ඉතින් යෝගාවචරය හරියට අර කඳු මුදුනකට ගිහිල්ලා නැවතුණා වාගේ. දැන් කඳ නගිරවට මහන්සිය යනවා. මුදුනට ගියන් පස්සේ හැටි නිමිලන් පස්සේ හරිම සාන්ත බවක් දැනෙනා වගේ තමයි ඔය සත්‍යයටම සංකාරුපේක්ඛා කියන සත්‍යයට ආහම. ඉතින් ඇතන් කෙනෙක් කොතෙන්ද ඇවිල්ලා හිතන හා දැන් හරි දැන් මාර්ගඵල හරි කියලා. ඔයක සැවටෙන තැන. නමුත් ඉතින් නියම ඥානවන්ත යෝගාවචර රැවටෙන්නේ අවස්ථානුකූලව තේරුම්ගෙන දැන් මේ ඒ සංඛාරුපේක්ඛා මට්ටමට ආවන් පස්සේ යෝගාචරය තියෙන ඉතින් නිතර නිතර නිතර ඒක ක්‍රමානුකූලව තා ප්‍රගුණ කරගන්න එකයි. ප්‍රගුණ කරගෙන යනකොට තමයි යන් දාසක ඍතු සත්‍රාය, භෝජන සත්‍රාය, ඒ වගේම සමාජ ධර්ම සවන සත්‍රාය, පුද්ගල සත්‍රාය වැනි කායට හිතට සංසිඳීමක් ඇති වෙන හැටි පැවැත්මකුත් ඒ වගේම ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග කියන මේ ධර්ම ශක්තිය බලගත් බවටපත් වූ අවස්ථාවකදී තමන්ගේ හේතු සම්පත් පිළි තිබුණා නම් අන්න ඒ සංඛාරුපේක්ඛා ඥානෙ නැගිටලා සත්‍යං ලෝමික ඥානේ නමින් මාර්ග චිත්ත වීතිය පහළ වෙනවා. මාර්ග චිත්ත වීතියෙන් පටිකර්ම ඉස්සෙල්ලා මනෝද්වාරා වාජන සිතෙන් සංස්කාරයක් අරමුණු කරනවා. විපස්සනා නෙමෙයි. ඊළාට පරිකාරම උපචාරං ලෝම කියන සිත් තුනකින් සංස්කාරයන් අනිච්ච වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් ශනිකව විපස්සනා කරනවා. ඒකට කියනවා මේ දැන් අපි හිතමු අනිත්‍ය වශයෙන් නම් මෙනෙහි වුනේ අනිත්‍ය වශයෙන් ඒ තුනෙන් මෙනෙහි වුණා නම් ඒකට කියනවා අනිමිත්ත විමෝක්ෂ මුඛ කියලා. අනිමිත්ත විමෝක්ෂයට යන දොරටුව කියන එකයි අදහස. ඊළඟට ගෝත්‍ර භූහිත පහළ වෙනවා. ඒකෙන් කරන්නේ විපස්සනා නෙමෙයි. මාර්ගයෙන් දකින්න තියෙන නිවන අරමුණු කිරීම මාත්‍රයයි. ඊට පස්සේ ඊළඟටම ඇති වෙනවා මාර්ග චිත්තය. මාර්ග චිත්තයෙන් කෙලීම නිර්වාණ ධාතුව අනිමිත්ත ලක්ෂණ වශයෙන් අරමුණු කරනවා. එතකොට දුක්ඛ ලක්ෂයේ පිරිසිඳ අවබෝධ කළා වෙනවා. සමුදය සත්‍යයේ ප්‍රමාණිකට ප්‍රහාණය කළා වෙනවා. මාර්ග සත්‍යය වැඩුවා වෙනවා. ඊළඟට ඵල සිත් දෙකක් පහළ වෙනවා. මාර්ග සිත නිරුද්ධ වෙනකොට ඵල සිත් දෙකක් පහළ වෙනවා. ලබාගත් මාර්ගයෙන් අරමුණු කර නිවන් අරමුණු කරගෙනම. මාර්ගයෙන් ලක් නිවනම අරමුණු කරගෙන ඵල සිත් දෙක පහළ වෙනවා. අනිමිත්ත ලක්ෂණ නිවද. එතකොට පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනේ අනිත්‍ය ලක්ෂණය වැටහිච්ච නිසා අනිමිත්ත විමෝක්ෂ මුඛ එයින් ලැබුණු මාර්ගයයි ඵලයයි නිවනයි තුනටම කියන අනිමිත්ත විමෝක්ෂ කියලා. අනිමිත්ත විමෝක්ෂ. යම් කිසි කෙනෙකුට අර පරිකාරම උපචාර අනුලෝම තුනේදී දුක්ඛ ලක්ෂණය වැටහුණා නම් ඒකට කියනවා අපනිහිත විමෝක්ෂ මුඛ එතකොට එයින් ලැබෙන මාර්ගයයි ඵලයයි නිවනයි අපනිහිත විමෝක්ෂ කියලා හඳුන්වනවා. නිර්වාණය වැටහෙන අපනිහිත ලක්ෂණය. යම් කෙනෙකුට මේ පරිකාර උපචාර අනුලෝම කියන සිත් තුනට වැටුනේ අනාත්ම ලක්ෂණය නම් ඒකට කියනවා ශුන්්‍යත විමෝක්ෂ මුඛ. මේ මාර්ගයයි ඵලයයි නිවනයි තුනට කියනවා ශුන්්‍යත විමෝක්ෂ. ඒකට නිවන් අරමුණු වෙන්නේ ශුන්්‍යත ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණයෙන් කෙනෙකුට වැටහෙන්නේ ඔහුගේ සිතේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අදිමාත්‍රයි වැඩිින් තියෙනවා. අපරිහිත වශයෙන් දුක්ඛ ලක්ෂණය වැටහෙන්නේ ඔහුගේ සිතේ සමාධි ඉන්ද්‍රිය වැඩිින් වැඩිලා තියෙනවා. ශුන්‍යති මොක්ෂ මුඛ ඇති වෙන්නේ ඔහුගේ සිතේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩිින් වැඩිලා තියෙනවා. එනිසා ඉන්ද්‍රිය තුනේ භාවිතාවන් නොයි ওই අවස්ථා තුන සම්මුඛ වෙන්නේ කාගේවත් නියමෙන් නෙමෙයි. එතකොට මෙන්න මේ කිලේදයට ඒ සෝතාපට්ටි මාර්ග චිත්ත වීති නිමුණාට පස්සේ හිත භවංගගත වෙලා ප්‍රත්‍යවේක්ෂා ඥාන වීති වර්ග පහක් පහළ වෙන්න තියෙනවා. පළමුවෙම භවංගෙන් නැගිටලාවිලා තමා පහළ කරගත්ත මාර්ගය මේකයි කියලා අවබෝධ කරගන්න ඥාන වීතියක් පහළ වෙනවා. ඒකට කියනවා මාර්ග ප්‍රත්‍යවේක්ෂා වීතිය කියලා. ඒ වීතිය එකක් නෙමෙයි. ඒ වීථියේ ගිහින් අය භාගවතුල අයමත් ඒ වීථිය අයමත් ඒ වීථිය කියලා මාර්ගය ආවර්ජන කරන වීථිසිත තේලි තේලි ගොඩක් යනවා. ඊට පස්සේ ඵලය අරමුණු කරගෙන වීථිසිත තේලි තේලි යනවා. ඊළඟට තමාට අරමුණු නිර්වාණේ අසවල් ලක්ෂණ නිර්වාණේ අරමුණුලා කියලා නිර්වාණය ප්‍රත්‍යක්ෂා කරන ප්‍රත්‍යක්ෂා ඥාන වීථි තේලි තේලි පහළ වෙනවා. ඉතින් නුවණ ගොඩාක් දියුණු කෙනෙකුට නම් මෙතෙක් කෙලෙස් නැති වුණා කියලා ප්‍රහීන වූ කෙලෙස් ආවර්ජනා කරන ඥාන වීති පේලි පහළ වෙනවා. ඒ වගේ මෙතෙක් තමයි කෙලෙස් ඉතුරුයි කියලා අවබෝධ කරගන්න ඥාන වීති පේලි පහළ වෙනවා. ඕම් ප්‍රත්‍යක්ෂා ඥාන වීති වර්ග පහක් පහළ වෙනකොට යෝගාචරය අමුතියෙන් කවුරු සාහිතක දෙන්න ඕනේ නැහැ. Taman දැනගන්නවා. මේ අසවල් මාර්ගයේ පාළේටපත් උනේ කියලා. ඉතින් තවත් දුරට විපස්සනා කරගෙන යන්න පුළුවන් නම් ඉතිරි මාර්ගඵල සම්බන්ධවත් පාරමිතා වැඩිලා තිබුණා නම් අයමත් උද්‍යමයේ ඥාණයෙන් පටන් ගන්නවා. ත්‍රිලක්ෂණය. ත්‍රිලක්ෂණයෙන් පටන් ගන්නවා. ඒකට ගියාම ඉතින් අන්තිමේදී එතෙන්දී පරිපරම උපචාර අනුලෝම ගෝත්‍රභෝ වෙනුවට පහන වෝදාන කියලා. ගෝත්‍රභෝ කියන්නේ ඊට පස්සේ. ගෝත්‍රභෝ කියන්නේ සෝවාන් මාර්ගයට මුලින් ලැබෙන සිතට පමණයි. සකදාගාමි අනාගාමි අරහත් මාර්ග ඥාන තුනට මුලින් ලැබෙන ගෝත්‍ර භූ වෙනුවට පහළ වෙන්නේ වෝදාන කියන සිත. වෝදාන. ඒ නමින් කියෙන්නේ. මොකද ගෝත්‍ර භූ දැන් නැහැ. පුතුජන ගෝත්‍ර ඉක්මවා ගියපු නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි නාම රූප අරමුණු කරලා විපස්සනා වීති වර්ධනය කරලා මාර්ග ප්‍රාතිගමනයේ දක්වා යන්නේ. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවේ අම්බලන්ගොඩ ගල්ගොව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ